කරනු ලබන්නේ නීතිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් නීතිගල නිස්තරණ වනාන්තරයේදී යෝගා තෙරපිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී. අපේ ස්වාමීන් වහන්සේත් සිල්මෑනියොත් ඇතුළු සියලුම පින්වතුන්ටයි මතක් කරන්නේ අපි මේ වෙලාවේ පැයක පමණ කාලයක් ගන්න බලාපොරොත්තු වෙනවා කාරණා දෙකක් ඉෂ්ට කර ගැනීම සඳහා එකක් තමයි සියලුම දෙනා පෝසතාට්ටාංග සීලේ පිහිටවීම දෙක තමයි අපි මේ ඉදිරියට ඉදිරියපත් වෙන්න හදන දවස් 10 ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන භාවනා පිළිබඳව කෙටි හඳුන්වා දීමක් කරන්න.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 සික්ඛාපදං සමාදියාමි නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපෙන ධාරණ මණ්ඩන විභූෂණත්ථාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මුච්ඡාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං මේ වෙනකොට අපි මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ සියලුම දෙනා උපෝසත අට්ඨාංග සීලේ පිහිටියා මේ උපෝසත අට්ඨාංග සීලේ සමාදන් කෙරුවට පස්සේ සම්ප්‍රදානුකූලව කියන වචනයක් තමයි තිසරණේන සද්දින් උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත මේක ඒ සිල් හමාර කිරීමේ වාක්‍ය වශයෙන් තමයි සඳහන් වෙන්නේ. ඒකෙන් කියන්නේ තිසරණ සහිත වූ මේ උපෝසත අට්ඨාංග සීලය උපෝසත අට්ඨාංග සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා මනාකොට සාදුකං කියලා කියන්නේ මනාකොට සුරක්ෂිතං කତ୍වා හොඳට රැකගෙන සීලේ තියෙන්නේ ඒ රැකීමයි සීලේ උපයීමක් නැහැ උපේපු දේ රැක ගන්න එකයි සීලේ තියෙන්නේ ඉතින් අද අපි මේ ආරම්භ කරන්න හදන වැඩපිළිවෙලත් එක බලනකොට අපි හුඟ දෙනෙක්ගේ ජීවිතේ ඊටාම වැදගත් විදියට සීලය ඊටාමත්ම ආසන්න ගරුණම්බු තත්වයකටපත් වෙන වෙලාවක් මේක. අපි හුඟ වේලාවකට මේ වගේ සිල් සමාදන් වීම කරනවා. නමුත් ඒ සීලය ඒ ආගමික උත්සවයේ උච්චතර අවස්ථාවක්පත් කර ගැනීම සඳහා කරනවා හැර ඒ සීලය ඊගාවට තියෙන සමත භාවනාවකට විපස්සනා භාවනාවකට පදනම් කරන්නේ බොහොම කලාතුරකින්. ඉතින් අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ සීලය පදනම් කරගෙන ඒ පදනම මත ඉඳගෙන පොඩි කාලයක් නෙවෙයි අපි දවස් 10ක පමණ කාලයක් දිගටම සාදුකං සුරක්ෂිතං කତ୍වා මනාකොට සුරක රැකගෙන අප්පමාදේන සම්පාදේත අප්‍රමාදීව සම්පාදනය කරන්නට සීලය රැක්කට පස්සේ සම්පාදනය කරන්න තියෙන සීලෙ නෙවෙයි ඒ මත මත තියෙන සමත විදර්ශනා දෙකයි සම්පාදනය කරන්න තියෙන්නේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙන්නේ අප්‍රමාදී භාවයයි. මේ අප්‍රමාදය තමයි එතකොට බුද්ධ ශාසනය කැටි කරන පිටු කරන දේ. ඉතින් අපි සීලයක පිහිටලා ඒ ඇති කරගත්ත මේ පිරිසිදුකම සීලාචාරකම හික්මීම සීතල ගතිය මතින් මේ දවස ඊ타ත්ම අප්‍රමාදී පැත්තට බර කරගෙන සමත විදර්ශනා පැත්තට බර කරන්නයි මේ අපි ඔක්කොම මේ බුදුහාමුදුර ඉස්සරහින් ධානය මේ ප්‍රතිඥාවක් දුන්නේ. ඉතින් ඒක මේ භාවනා මැඩමුළු වලදී තුනට කඩලයි අපි මේ අප්‍රමාදය ජීවිතයට ලං කරගන්න හදාන්නේ. ප්‍රධාන වශයෙන්ම බොහෝ දෙනා බලාපොරොත්තු වෙන භාවනා වැඩමුළුවක් කියලා මේ පරියංක භාවනාව තමයි. ඒක තමයි අපේ මනෝචිත්‍රෙම වෙන්නේ ඉඳ ගන්නවා කියන එක තමයි භාවනාව කියන්නේ. භාවනා කියවනම් ඔය අපේ ඉස්සරහින් තියාගත්ත සරුවච්චන්නාංශගේ රූපේ දක්වන ආකාරයට වාඩි වෙලා භාවනා කරන එක තමයි භාවනාව කියලා සඳහන් වෙන්නේ. නමුත් ඒක ඇත්තටම භාවනාවේ එක් වටිනා අංගයක් පමණයි. අපි බලාපොරොත්තු වෙනවා දවසකට සෑහෙන වේලාවක් මේ වාගේ පැයක් පැයක් වශයෙන් වාඩි වෙලා පරියන්කේ ඉඳගෙන භාවනා කරන්නත් ඒහා සමානව වේලාවක් අපි ගන්න බලාපොරොත්තු වෙනවා සක්මන් භාවනාවට. මේ දෙක සඳහා දවසේ පැය 12ක් 14ක් අතර කාලයක් යෙදෙන ආකාරයේ කාලසටහනකටයි අපි ඊයේ එකඟ වුණේ. ඒ කාලසටහන පිළිබඳ මම හිතනවා සියලු දෙනාම මේ වෙනකොට දැනුවත් වෙලා ඉන්නවයි කියලා. එහෙම නැත්නම් දැනුවත් කිරීමට අපි වග බලා ගන්න ඕනේ. ඊ ගාවට මේ පැය 14 12 ඇරුණාම තවත් පැය 10ක් විතර 12ක් විතර දවසේ හම්බ වෙනවා. ඒනොත් ප්‍රධාන වශයෙන් නිින්ද සඳහා පැය 4ත් 6ත් කාලයක් අතර ගත කරාට පස්සේ නෑම සඳහා දාන වැළඳීම සඳහා අනිකුත් සිරුරු පිළිදැඟුම් කියන මූණ අතපය සෝදා ගැනීම කටයුතු සඳහාත් අපිට සෑහෙන වෙලාවක් ගත කරන්න වෙනවා. ඉතින් ඒ කාලයත් අපි අප්‍රමාදීව අර ඊයේ මතක් කරගත්ත විදිහට නැවතිල්ලේ නිස්සද්දව මේ අප්‍රමාදීව කටයුතු කරන්න එතකොට අපි පරියංක භාවනා වශයෙන් එක ක්‍රමයකට අප්‍රමාදේ ක්‍රියාවත් කරනවා. සක්මන් භාවනා වශයෙන් එක විදිහකට මේ අප්‍රමාදේ ක්‍රියාවට නගනවා. එදිනෙදා වැඩවලදීත් අප්‍රමාදේ ක්‍රියාවට නගන නිසා අපි ශිල්පීසක් වශයෙන් මේ පටන් අරගත්ත වැඩපිළිවෙල මේ සීල ආරක්ෂාව යටතේ හැකිතාක් දුරට අප්‍රමාදයට යොදවන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන මාත්‍රකාව තුනකට වෙන් කරන්න කැමතියි. එකක් තමයි මේ ඉඳගෙන කරන පරියංක භාවනා වශයෙන් අපි සම්ප්‍රදාන කූල හඳුන්වන හඳුන්වන දෙයේදී අප්‍රමාදය අපි කොහොමද ක්‍රියාවත් කරන්නේ? සක්මන් භාවනාවකදී කොහොමද අපි මේ අප්‍රමාදයේ ක්‍රියාවත් කරන්නේ? ඒ වාගේම ඉදිනදා කටයුතු කරනකොට කොහොමද අපි අප්‍රමාදයේ ක්‍රියාවත් කරන්න කියන මාතෘකා තුන යටතේ. එයින් පළවෙනිම සඳහන් වෙන පරියංක භාවනාව වෙන විදිහකට කියනොනම් අපි හෙට පටන් මේ පැයේදී කරන්න බලාපොරොත්තු වෙන වැඩේ පිළිබඳව මතක් කරනවා නම් එහෙම නැත්නම් උදේ පාන්දර 4ට පටන් ගන්න පහට පටන් ගන්න පරියන්කය පිළිබඳව මතක් කරනවා නම් හැම වෙලාවෙදීම ඊට කලින් යෙදිලා තියෙන සක්මන් භාවනාව. ඒ සක්මන් භාවනාවේදී අපි කයට තමන්ගේම කයට හිත තබාගෙන ඒ කත කරන නිසා එයින් පිටතට ඊයේ වෙච්ච දේ හෙට වෙන්න තියෙන දේ පිළිබඳව බොහෝ විට කලතර වලින් හිත මෑත් වෙලායි තියෙන්නේ. අන්න එහෙම ඉඳගෙන නැත්නම් මේ සක්මන් කරලා හමාර වෙලා තමයි අපි පරියන්කයට යන්නේ. ඉතින් පරියන්කයක් සඳහාද මේ වාගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම ඒ ලෝකේ තියෙන හොඳම තැන් අපට ලැබෙන්නේ. ගාක් වෙලාවට ප්‍රධාන ඝර. එහෙම නැත්නම් මේ වගේ සාකච්ඡා ශාලා ඒක හොඳට පිරිසිදු කරලා තියෙනවා. මද හුලං වදින ස්වරූපේ තියෙනවා. ආලෝකයේ තියෙනවා. ප්‍රසන්න බුදු පිළිමයක් ඉදිරියේ තියෙනවා. ඊටත් වඩා අපි වාගෙම මේකට අපකප්ප විභාවනා කරන පිරිස් පේන්ට ඉන්නවා. මේ සේරම දේ අපි හිත අලුත් කරගන්නට යොදා ගන්න හිත අලුත් කරගන්න තමයි මේ සීලත් ගත්තේ. දැන් අපිට මේ සීලේ පේන මට්ටමට ඇඟට දැනෙන මට්ටමට තියෙනවා. ආන් එහෙම තැනක අපි බොහෝම පහසු ඉරියව්වකින් වාඩි වෙනවා. දැන් මම වාඩි වෙලා ඉන්න ඉරියව්ව හරියට ධනිස් දෙකේ උසට විතර ඇති. ඒක නිසා ධනිස් දෙක ඇඟට වැඩි ඉසිලත් නැහැ, එල්ලිලත් නැහැ. එහෙමත් හොඳයි. එහෙම නැත්නම් මේ බුදු පිළිමේ දක්වලා තියෙන ආකාරයට මේ පద్මාසනේ, වීරාසනේ, සුඛාසනේ කියන විදිහට වාඩි වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් දැනට තම තමන් ඔය පහසුයි කියලා හිතන ඉරියව්වක ඉන්නවනම් අන්නේ ඉරියව්වේ ඉන්නත් පුළුවන්. ඉස්සල්ලාම අපි කරන්න තියෙන්නේ අර සක්මණෙන් නැගලා පරියංකයක් සුදුසු තැනක ආසනේ පනවාගෙන වාඩි වෙලා ඒ වාඩි වෙච්චි ආසනයට අපි කියන වාඩි වෙච්ච ඉරියව්වට හිත යොදනවා. ඒ හිත යොදන්නේ කොහොමද? මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. වෙන විදිහට කියනවනම් හිත මම දැන් මෙතන කියන ලිග්ගල් තුන උඩ මුට්ටියක් තිබ්බා වාගේ අර කරුණු තුන මත පදන් වෙනවද පట్టල වෙනවද කියලා බලනවා. එහෙම පట్టල නොවෙනවයි කියලා හිතමු. පట్టල නොවෙනවා නම් ඒ කියන්නේ හිතවිලි ධාරාව බලවත් වැඩි. ඒ නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව මේ ගැළපෙන්නේ නැහැ. එහෙම නැත්නම් අවටින් එන සද්ද නිසා හිත කලකොල වෙලා. මොන වගේ මොන හරි කාරණාවක් තියෙනවා. ආනෙම කාරණා නැත්නම් ඒ කියන්නේ හිත ස්වභාවයෙන් අර ඉඳගෙන ඉන්න ඉරියව්වට. එතකොට ඉඳගෙන ඉන්න ඉරියව්ව කිව්වහම මුළු ශරීරෙම අවධානයට ලක් වෙන නිසා අපි කියනවා භාවනා පැත්තෙන් බලනකොට <clears throat> ලොකු අරමුණකයි හිත තියෙන්නේ. ගොරෝසු අරමුණකයි හිත තියෙන්නේ. ඉතින් ඒක නිසා පහසුයි. ඒක නිසා ඉස්සල්ලාම වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා. නැත්තම් ඉන්නවා කියන අදහසෙන් මම දැන් මෙතන කියන දන්ට හිත යොදනවා. හිත යොදලා ඒකට <clears throat> ලෝභ කරන්නේ නැතුව විනාඩි දෙක තුනක් ගත්තර ප්‍රශ්නයක් නැහැ. ඉඳගෙන ඉන්න බව දැනගන්න. මම මෙතන ඉඳගෙන ඉන්නවා. එහෙම ඉඳගෙන ඉන්නකොට ඒ අත්දැකීම ඒකාකාරී අත්දැකීමක් බවට පත් වෙනවා. ශබ්ද වලින් බාධා නැහැ, වේදනා බාධා නැහැ, හිතවිලි වලින් බාධා නැහැ. මුළු කය ඉඳගෙන ඉන්නවා. ඒක නිකන් මේ බුදු පිළිමේ දිහා බැලුවොත් ඒක නිකන් පිරමීඩයක හැඩේ තියෙනවා, චෛත්‍යයක හැඩේ වගේ තියෙනවා. තමනුත් ඒ වගේ ඉරියව්වකද ඉන්නේ. ඉන්න ඉරියව්වට හිත යොදලා ඒක සැප පහසු නම් තමන්ගේ ඇස් දෙක වහගෙන ඉන්නත් පුළුවන්. ඒක ඉරියව්ව බලන වෙලාවට හිත මේ අරගෙන ඉන්නත් පුළුවන්. නමුත් ඒ වගේ පහසු ඇති වෙච්ච වෙලාව ඇස් දෙක වහගන්න. වහගෙන ඉවරලා අත් දකින්න. මොනවද අත් දකින්නේ? මම දැන් මෙතන ඉඳගෙන ඉන්නේ. ආන්නේ ඉඳගෙන ඉන්නකොට ඒකාකාර අත්දැකීමේ සමහර පින්වතුන්ට මේ උඩුකයේ සිදුවෙන හුස්ම ඉහළ පහළ යෑම. මයින්හමක් අදිනා වාගේ, බැලුමක් පුම්බලා අතාරිනා වාගේ, උන්චිලාවක් පැද්දෙනා වාගේ උඩුකයේ අර සක්‍රීය වැඩපිළිවෙල තේරෙන්න පේන්න පටන් ගන්නවා. එහෙම පේන්නේ නැත්නම් ඉඳගෙනම ඉන්නවා. ඉඳගෙන මෙනේ කරනවා Taman දැන ගන්නවා හිත යොදනවා මම දැන් මෙතන. ආනේ මින්නකොට මේ හුලං ගනුදෙනුව වැටහෙනවා නම් හොඳට Taman තේරෙයි ඒ ටික සිද්ධ වෙන්නේ කයේ උඩුකයේ. ඒකයි සරුවච්චන් වහන්සේ මේ ආරඤ්‍යගතෝවා රුක්ඛමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කය ඍජුව තියාගෙන මෙතන කය කියලා කියන්නේ උඩුකය උඩුකය ඍජු නම් අර හුස්ම ගන්න දිනවල කිසි බාධාවක් නැහැ. බෙල්ල හරි නැමිලා තියෙනවනම් ඇස් දෙක හරි තද වෙලා වැහිලා තියෙනවනම් මොනවා හරි මස් පිටු තදවීමක් තියෙනවා නම් ඒක භාවනාවට බාධා වෙනවා. මද වේලාවකින් වේදනාව ඇති කරනවා. ඒ නිසා ඔක්කොම පුළුවන් තරම් සහැල්ලු කරගෙන අර හුස්ම යන්නේකට උඩුකයට හිතියොද. ආනෙම හිත යෙදීම කවදාකවත් ආයාසයෙන් අමෝරාවෙන් කරන්න නරකයි. ඉබේම හිත යනවා නම් විතරක් හිත යොදනවා නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව බලන ඉන්නවා. මේ විදිහට කරගෙන යනකොට Tamanට මේ හුස්ම ගන්න දෙනුව හුලං ඇතුළට ගන්නවා පිට කරනවා කියන වැඩපිළිවෙල වඩාත්ම ප්‍රකට වැටෙන්නේ සමහර ඇත්තෝ පුරුදු කරලා තියෙනවා උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් වැටෙනවා. තව සමහරුන්ට නාසිකාග්‍රයේ ඒ හුස්ම රැල්ල පීරාගෙන ඇතුළට යනවා පිටතට එනවා වැටෙනවා. තව සමහරු කලාතුරකින් අත්දක ගන්න පුළුවන් මේ උගුර ප්‍රදේශයේ පපුව ප්‍රදේශයේ කොහේ හරි තමයි වැඩි වැඩි ප්‍රකට වැටේ. මේ කොයි දේ වුණත් Tamange ශරීරයේ ස්වභාවය අනුව ප්‍රකටව පේන තැන තමයි ප්‍රවේශමෙන් තෝරගන්න ඕනේ. ඒක නිසා මුල් මුල් පරියංක ආදුනිකයෙක් නම් මුල් මුල් පරියංක මේ පරිේශනයක් කරන ගවේෂණයක් කරන ඉඳගෙන ඉන්නකොට මට වැඩියෙන්ම හුස්ම රැල්ල වැටෙන්නේ කොහෙන්ද කියලා. ඉතින් නාසිකාග්‍රේ වැටෙනවා නම් ඒක එහෙමමද කියලා බලන සුළුව හුස්ම රැල්ලටම හිත යොදාගෙන නාසිකාග්‍රේට හිත යොදාගෙන ඉන්නවා. උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් වැටෙනවා නම් ඉස්ලාම් වැටහිච්ච පමණින් ඒක බාරගන්නේ එහෙමමද කියලා බලන්න කීප වතාවක් කරා. ආන් එතකොට ඉස්ලාම් අර මුළු කයේ තිබුණු අවධානය උඩුකයට ගත්තා. දැන් උඩුකයෙන් එක්කෝ නාසිකාග්‍රයට එහෙම නැත්නම් අර උදරයට තවත් කොටු වෙනවා. පිඩු වෙනවා. පටු වෙනවා. එතකොට තමයි මේ ඒකාග්‍ර වීම කියන එකට අපි මේ උදව් කරනවා කියලා කියන්නේ. ආන් එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ වාඩි වෙලා තමන් මේ හුස්මටයි හිත ගියේ ඒක වැඩියෙන්ම තමන්ට ප්‍රකට වෙලා තියෙන අසවල් තැනය නිදර්ශනයක් වශයෙන් කියනවා ආනාපානයේ හුස්නාසිකාග්‍රේය එහෙම නැත්නම් ඉඳගෙන ඉන්නකොට උදරයේ පිම්බීම හැකිලිම වශයෙන් ආදි වශයෙන් කියනවනම් අපි ලොකු ගොනුවක දැන් ඉන්නේ ලොකු එකලාසයක ඉන්නේ. මෙන්න මේ එකලාසයේ දිගට පැවැත්වීම තමයි ඔන්න මෙතන අප්‍රමාදය කියලා කියන්නේ සතිය පැවැත්වනවායි කියලා කියන්නේ. දැන් මේ ටික සතිය පැවැත්වීමට අවශ්‍ය පූර්ව කෘත්‍ය වාගේ. ඉතින් අපි හිතමු මේ විදිහට සතියේ අඳුනාගත්තා වරින් වර එන යන සතියක් ආනාපානෙ පිහිටුවා ගන්න පුළුවන් නම් අපිට සිද්ධ වෙනවා මේ එකලස් කරගත්ත සතිය හැකිතාක් දුරට දිගට පවත්වාගෙන යෑමේ සූර වෙන්න. දක්ෂකම් ඕන වෙනවා. ක්‍රමසහවිදි ඕන වෙනවා. ආනේකට තමයි අවශ්‍යයි කියලා හිතනවා නම් උගුණාවෙන් මේ අවශ්‍ය කියලා හිතෙනවා නම් උවමනාවේ ප්‍රයෝජනේ සලකලා අපට පුළුවන් එතකොට ඇතුල් වෙන වෙලාවේදී හුස්ම පිටවීමේ වෙන්කල දැන ගන්න පුළුවන් නම් ඒ වෙලාවේදී ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා පිටවීම ඇතුල් වීමෙන් වෙන් කරලා දැන ගන්න පුළුවන් නම් පිට වෙනවා කියලා මෙනෙහි කරනවා උදරේ පිම්බීම උදර චලන බලනවා නම් ඇතුල් වෙන අවස්ථාව මේ පිම්බෙන අවස්ථාව පිම්බෙනවා හැකිලෙන අවස්ථාව හැකිලෙනවා කියලා මෙනෙහි කිරීමෙන් තමයි අර මෙතුවක් දොට ගත්ත එකලාශය දිකට පවත්තා. ඒ විතරක් නෙමෙයි ඒ මෙතන ඉන්න හුඟ දෙනෙක් තැනට කාලයක් භාවනා කරපු යැත්තු නිසා තව ඉදිරි පියවරක් තිබ්බට වැරද්දක් වෙන එකයි කියලා මං හිතන්නේ නෑ මොකද ඒ ඉදිරි පියවර <clears throat> ඒ ඇතුල් වෙන හුස්ම පිට වෙන හුස්මෙන් වෙන්කොට අත්දක ගන්නත් ඒ දෙන්නගේ තියෙන රස දෙක වෙන් කරලා දැනගන්නත් මේ මිනේ කිරීම උදව් වෙනවා ඒ වාගේම උදරයේ පිම්බෙන චලනය හැකිලෙන චලනේ වෙන් කර දැන ගැනීමටත් මෙනෙහි කිරීම උදව් කරනවා. මෙන්න මේ ගත්ත එකලාසය එක දිගට හුස්ම රැලි කීයක් එක දිගට පවත්වන්න පුළුවන්ද? විනාඩි කීයක් පවත්වන්න පුළුවන්ද? තප්පර කීයක් පවත්වන්න පුළුවන්ද කියන එක තමයි ආධුනික යෝගාවචරයෙන් බලාපොරොත්තු වෙන දේ. ඒක වැටෙනවා, ඒක කැඩෙනවා, ඒක බාධා වෙනවා, ඒක ස්වභාවයි. නමුත් අපි තේරුම් අරගන්න පුළුවන් මේ බාධා මැද වැටි වැටි හරි කොච්චර හුස්ම රැලි පවත්වන්න පුළුවන්ද කියලා. උපමාවක් විදිහට කියනවා නම් මේ 7යි 7යි කියලා ඉගෙන ගන්න ඇවිදින්න තතනන බබෙක් වාගේ. ඒ දරුවා ඉස්සල්ලාම තොටිල්ලේ උඩුකුරුව හොවින දරුවා ඊගාවට මුණින් අතර පෙරලෙනවා. මුණින් අතර පෙරලලා එක්කෝ වණු ගන්නවා එහෙම නැත්නම් ඉඳ ගන්නවා. ඔය දෙපස්සටම යන ඇත්තෝ ඉන්නවා. ඒක වණු ගාලා හරි ඉඳගෙන හරි අහුවෙන දෙයක එල්ලිලා නැගිටිනවා. ඒවට අපි දඬුවට ගහලා දෙනවයි කියලා කියන නැත්නම් ඌ පුටු වැන්දක් අල්ලගෙන හරි අම්මගේ දන හිස අල්ලගෙන හරි නැගිටින නැගිටලා එයා ඒ අත් දෙක දෙත් ඇත්තට විහිදුවාගෙන තමයි කකුල් දෙකේ හිටගෙන ඉන්න පුළුවන්ද කියලා බලන එක බොහෝම තතන තතන තමයි හිටගෙන ඉන්නේ වේවුළු වේවුලා ගැස්ටි ගැසි. එහෙම ඉඳලා එක කකුලකට බර අරගෙන තව කකුලක් තියෙනවයි කිව්වහම ඒක නිකන් ලොකු ජයග්‍රහණයක් ඒ ඇවිදින්න හදන ළමයාගේ. ඉතින් අම්මලත් ඒතකොට 7යි 7යි කියලා අප්පුඩි ගහලා ඒ දරුවා උනන්දු කරනවා. ඉතින් ඒ දරුවා නොවැටි එක අඩියක් තිබ්බා දෙකක් තිබ්බා තුනක් තිබ්බා ආයෙ වැටෙනවා ඒ වැටුණාට කවදාකවත් ඒ පොඩි දරුවෝ තුවාල කරගන්න වැඩි මහල් කෙනෙක් එහෙම වැටුණා නම් එහෙම අංශභාගය හැදෙනවා අංශභාග රෝගීට වැටෙන්න මේපයි කියලා තියෙන පොඩි දරුවන්ට නොවැටි හොඳ නැහැ වැටීමෙන් තමයි කොඳු වැට පෙළ හයි වෙන්නේ ඉතින් එහෙම එහෙම කරලා කරලා අන්තිමට 7යි 7යි කියලා ඇවිදිනවා වාගේ අර වැටි වැටි තතන තතන හුස්ම රැල්ලයි 2යි 3යි 4යි කියලා දිගට යන්න යන්න යන්න යන තමයි මේ පියවරෙන් පියවර මාරු කරනකොට එකලාසේ වාගේ ආස්වාසයෙන් ප්‍රස්වාසයට සතිය මාරු වෙන හැටි ප්‍රස්වාසයෙන් ආස්වාසයට සතිය මාරු වෙන හැටි මෙන්න මේ අභ්‍යාසය තමයි ඔන්න සරුවච්චන්හන්සේ අපිට දීපු පාඩම මේ මේ අභ්‍යාසය දිකට පවතිනවා නම් අපි කියනවා සතිය පවතිනවා නැත්නම් අරමුණට හිත එල්ල වෙලා එළඹලා සිටිනවා ආස්වාස කරනකොට මුළු ලෝකෙම අමතක කරනවා මොනවද මෙතන ලෝකය කියලා කියන්නේ මුළු කයමත් අමතක වෙන්න ඕනේ ප්‍රස්වාසයත් අමතක වෙන්න ඕනේ ඊට පස්සේ ආශ්වාසය වල ප්‍රශ්වාසයට යනකොට මුළු කයමත් අමතක වෙන්න ඕන ප්‍රශ්වාසයත් අමතක වෙන්න. ආශ්වාස වෙලාදී ප්‍රශ්වාසය අමතක කරනවා. ප්‍රශ්වාස වෙලාදී ආශ්වාසය අමතක කරලා මුළු හදින්ම 100%ක්ම හිත යොදලා මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක බලනවා කිව්වහම සමහරුන්ට හිතෙන්න පුළුවන් ඕකට ඔච්චර බන කියන්න ඕනද කියලා. ඔක බැරිද කියලා. ඒ සමහර එහෙම හිතන්නේ මේ නොකර හිතලා කරන ඇත්තෝ. එහෙම නැතුව ඇත්තටම පෙර කරපු පාරමිතා කුසල් සත් උපනිශ්‍රේ සම්පත්‍ය ඇතියත් ගන්නත් ඇත්තට මේක දිගට කරගෙන යන්න පුළුවන්. නමුත් මේ මතක් කරන්නේ උපදෙස් දෙන්නේ ගොඩක් වෙලාවට අන්නේ දෙක මැද ඉන්නේ නැත්තො. නොකර පුළුවන් කියන ඇත්තන්ටත් නෙවෙයි පෙර පාසන ඇති ඇත්තන්ටත් නෙවෙයි. මැදිහත් ඇත්තෝ පටන් ගන්නකොට මෙතන තමයි ආය ආස කර තැන ආන ඒකටයි මතක් කරන්නේ ඒ සතියෙන් යුක්තව දිගට පවත්වන එකයි තියෙන්නේ. සතිය දිගට පවතිනවා නම් නැත්නම් ආස්වාද ප්‍රසවාසයේ දිගට හිත යනවා නම් ඒ පුද්ගලයාට ඒ ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙක අතර ඇති වෙනස එnde end end end විසද වෙන තාලෙට තමයි හිත යොදන්න ඕන. අවුල් වෙන තාලෙට නෙවෙයි. සංකීර්ණ ප්‍රශ්න ඇති කර ගන්නව නෙවෙයි. කොහොමද මේ දෙකේ වෙනස කියලා දැනගන්න තාලෙට. ඉතින් මෙහෙම කරගෙන යනකොට මේ බණ කියන වාගේ එක දිගට සමලලට අතු නමුනා වාගේ ආනාපානෙ හරියන්නේ නැහැ. ගාක් හිතවිලි බාධා කරනවා. වේදනා බාධා කරනවා. ශබ්ද බාධා කරනවා. හිතට රූප පේනවා. නානාවිත දේවල් නිදි මත හැදෙනවා හිත ඇවිස්සෙනවා මේ කොයි දේවත් නරක දේවල් නෙවෙයි ඒවා ස්වභාවය ඒක තමයි මගේ හැටි ඒ තමයි මම කියන්නේ ඉතින් ආනාපානෙ වගේ අභියෝගයක් ආනාපානෙ වගේ මේ අභ්‍යාසයක් ඉදිරිපත් කරාට පස්සේ ඒක නැවත නැවත කරනකොට තමයි Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ භාවනා කරනකොට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ හිතවිලිය එහෙම නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මට බාධා වෙන්නේ සද්දය. නැත්නම් තව කෙනෙක් කියන්න පුළුවන් මට බාධා වෙන්නේ මේ කයේ වේදනාය. ඔය ඔය විදිහට අපේ ඉතින් චරිත ලකුණු පේන්න පටන් ගන්නවා. ඉතින් අවාසනාවක් වෙලා තියෙන්නේ මෙන්න මෙව්වත් එක්ක හැප්පෙන්න හදන එකයි. හිතවිලි එනකොට මේ හිතවිලි හිතන කෙනෙක් කියලා තේරුම් ගන්න උත්සාහ කරන වෙනකොට හිතවිලි යට කරන්න මකන්ට නැති කරන්න හිතුවොත් ඉතින් එතන භාවනාවේ බලපොරයක් වාගේ එකක් තමයි පටන් අරගන්නේ. හැප්පෙනවා, රණ්ඩු කරනවා, ගොරෝසු වෙනවා. එහෙම නෙවෙයි කරන්න තියෙන තම නැවත නැවතත් ආනාපාන යොදලා හිතවිලින එකන බලන්න ඕනේ මට ඇත්තටම ජීවිතේ පුරාම තිබුණෙත් මේකද තියෙන්නෙත් මේකද මේකද මගේ චරිත ලකුණ තව කෙනෙකුට සද්ද බාධා ඒකත් එන්න අරලා ඒකමද එහෙම නැත්නම් වේදනා ඉතින් එතකොට අපි කරන්නේ අර ආනාපානයත් ආස්වාද ප්‍රස්වාස වශයෙන් විෂද කරගෙන බලන අතර තමන්ගේ ජීවිතයේ මෙතුවාකල් අඳුනාගත්තේ නැති තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රධාන බාධාවත් මොකක්ද කියලා අඳුනගන්න එකයි ඌව ඉතින් සරුවචනාංශේ වැඩ හිටියානම් හරියට ආසේ අනුසේ ඥානෙ උන්වහන්සේ දකිනවා. අපි ඒකට කියනවා ඇහැ කියලා. දැන් ඒ ඇහැ නැහැ. උන්වහන්සේ පිරිනුවම් පෑට පස්සේ ඔය ඇහැ නැහැ. ඔය ඇහැ තියෙන්නේ Taman Taman කෙරෙහි උනන්දු වීමෙන් තමයි. ඒ උනන්දුව පක්ෂග්‍රාහීත්වයෙන් තොරව. පූර්ව නිගමන වලින් තොරව ඉබේ මතුවෙන්නදරලා ඒක සටහන් කරගන්න එකයි තියෙන්නේ. කමඨහන් සුද්ධ කරන වෙලාවේදී කියනකොට උන්න ගුරුවරයාටත් Tamanටත් තේරෙනවා මගේ ජීවිතේ මම මෙතෙක් කල නොදැක්ක මගේ තියෙන පූලික චරිත ලක්ෂණ දැන් මතුවෙන්න පටන් ගත්තා. ඒවා චරිත ලක්ෂණ මිසක නරක ලක්ෂණ නෙවෙයි. ඒ වගේම හොඳ ලක්ෂණුත් නෙවෙයි. චරිත ලක්ෂණ. ඉතින් මේ චරිතේ Tamange කවුද මම කවුද කියන එක අවබෝධ කර ගැනීම ඇත්ත ඇති හැටි අවබෝධ කර ගැනීම මූලික ලක්ෂණය. මේ මූලික ලක්ෂණයෙන් තොරව කෙලින්ම නිවනට යන්න කොට පාරවල් නැහැ. නිවනට යනකොට දුක හරහමයි යන්න තියෙන්නේ. දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා. ඉතින් දුක්ඛ සත්‍යයේ ක්‍රියාවත් වෙන්නේ ඔන්න ඔන්න ඔය විදිහේ හිතවිලි බාධා, වේදනා බාධා, සද්ද බාධා. එහෙම නැත්නම් ආනාපාන දිගේ යනකොට ඒකට ආසා වෙනවා. එහෙම නැත්නම් මොනවාක්වත් මතක නැතුව නිින්දට වැටෙනවා. ඔන්න වගේ බොරුවල්වල් රාශියක් තියෙනවා. ඒ බොරුවල් වල අහු නොවි අඩු ගානේ සරුවඥන් වහන්සේවත් පියුම් පිට වැඩියා වගේ නිවනට වැඩියේ නැහැ. නැත්නම් උන්වහන්සේ ඔක්කොම විඳලා උන්වහන්සේ අප කෙරේ අනුකම්පාවෙන් ඒ තමන් විඳපු වැටිච්ච සෑම දෙයක්ම කැන්දී ගල බේරුවා වගේ සූත්‍ර පිටකේ ඇතුළත් කරලා තියෙනවා. ලැජ්ජාවකටපත් වෙලා නැහැ. ඒ මොකද හේතුව? ඇවිදින හැම කෙනාටම මෙහෙම වැටෙන්න වෙනවා. වැටෙන කෙනා දැනගන්න ඕනේ මේක තමන්ට හම්බ වෙන අමතර ලාභයක්. මොකද්ද? මේ භාවනා කරගෙන යනකොට තමන්ට තමන්ගේ චරිත ලක්ෂණ පේන්න පටන් ගන්නවා. මේවා සමාන සංසාරගත ලක්ෂණ. එනතන් කර්ම රෝග ඉතින් ඒව දෙයා දැක ගන්න නැතුව බෙහෙත් කරන්න ගියොත් ඉක්මන් වෙනවා. ඉස්සල්ලාම ඕනේ රෙඩේ ලෙඩේ අඳුර ගන්න. ඉතින් ඒ නිසා ඊටාමත් මේවසිලිවත් වෙන්න ඕනේ, කරන්න ඕනේ, හිතා ගන්න ඕනේ. මුළු ජීවිතේ, මුළු භවයේ, මුළු මනුෂ්‍ය සංහතියේ ඊටාමත් වැදගත් වැඩක් මම මේ කරන්නේ. මේ වැඩේ කරනකොට වෙන සිද්ධ වෙන සෑම දෙයක්ම වැදගත්. එකක්වත් අහක දාන දෙයක් නෑ. වරදින්නවා කියලා, පෙරදුනයි කියලා කනගාටු වෙන්න දෙයක්වත් නෑ. ඒ නිසා අපි ආනාපාන ඉස්සරහින් තියානේ යනවා ඇත්ත. හරි ගියොත් හොඳයි. හරි ගියේ නැතත් හොඳයි. හරි ගියේ නැත්නම් අපි හරියන්නේ නැති වෙන කාරණා බලා ගන්නවා. උන් ওই ක්‍රමයේ ওই ටික අපි මං හිතනවා ආධුනිකයෙකුට භාවනා පටන් ගන්නකොට ඇතයි කියලා. අපි බලාපොරොත්තු වෙමු අදත් හවස අපි කාලයක් වෙන් කරගෙන තිනවා. එimhe භාවනා කරනකොට ඒක එක්කනට මතුවෙන ප්‍රශ්න තියෙනවා නම් අපි සබේට සභාවට ඉදිරිපත් කරලා ප්‍රශ්න සාකච්ඡා මාර්ගෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තොරතුරු මේ විස්තර ටික ආධුනිකයෙකුට අවශ්‍ය මූලික තොරතුරු වශයෙන් තමයි හිතේ තියාගන්න ඕනේ. අපි ඊගාවට වෙලා ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ සක්මන් භාවනාව ගැන. සක්මන් භාවනාව කියලා කියන්නේ අපි ඉස්සලා මෙතෙක් කතා කරේ පරියංක භාවනාව. ඉඳගෙන ඇස් දෙක වහගෙන අර කියන පරිසරයකට වෙලා දැන් සක්මන් භාවනා ඇතියට වෙනස ඒක තියෙන්නේ ඇවිදින ඉරියව්වේ. ඉරියව් හතරෙන් මේ පරියංක නිශීදනය ඉරියව්ව තමයි කිව්වේ. දැන් ඔය සක්මන් කියන්නේ ඇවිදින ඉරියව්. ඒ ඇවිදින ඉරියව්වේ අත් දෙකත් අරගෙන තියෙන්නේ. ඒක නිසා පරියංකේ පවත්නවා වගේම නෙමෙයි සක්මන පවත්නකොට චේතනා වැඩ කරනවා. පරියංකේ අචේතනිකව යන්න පුළුවන්. චේතනාපූර්වකව හුස්ම ගන්න පුළුවන්. නමුත් අවශ්‍ය කරන්නේ නැහැ. එහෙම කරන්න ගියාම ඔන්න ඉතින් පිබින්න පටන් ගන්නවා. ආයාස කරනවා. ඒක අවශ්‍ය නැහැ. සක්මනේදී එහෙම බෑ. සක්මනේදී පයෝසෝලා පයේ තියෙන වැඩ පිළිවෙලක් ඒ නිසා සක්මන බොහෝ වීරියට බරයි. ක්‍රියාශක්තියක් අවශ්‍යයි. පරියංකය මේ සමාධියට බරයි. ඉතින් අපි හිතමු දැන් පරියංක විස්තරය කරලා සක්මන විස්තර කරන්න පටන් අරගන්නේ මේ. එතෙන්දී අපි මේ ස්ථානයේ ඔය භාවනා ඔය පදාන ඝරය කියලා අපේ ලොකු ශාංශය සඳහන් කරලා තියෙන භාවනා ශාලාවට යනකොට මේ ඔක්කොටම කියන්න දෙන්න බැරි වෙච්ච කාරණාවක් තියෙනවා. ඒක කරන්ට හොඳයි සක්වන පටන් ගන්නවා. මේ පදාන ඝරේ වැට වටේට අයිනෙම්ම තියෙන්නේ ඔය අඟල් තුන් කාඩ විතර තලලා හදපු ඒ මෙටල් ගල් මේ මලුවක්. සක්කෝලින් හදපු මලුවක්. ඒක දිගේ තමයි යෝගාවචරයා දොර අරගෙන ඇතුල් වෙන්නේ එතෙන්ට. ඇතුළු වුණාට පස්සේ ස්ත්‍රී පක්ෂය උපාසක අම්මලා වම් අතට හැරෙනවා උපාසක මහතුරු කෙලින්ම ඉස්සරහට යනවා. දිගටෝම ඒ ඇත්තෝ ඊගාවට තියෙන මලුව පන්නන්න නැතුව ඒ ගල්බරළු දිගේම කෙලෝරටම යණ්ඩයි ස්වාමීන් වහන්සේ අදහස් කරලා තියෙන්නේ. කෙලෝරටම ගියාම සෙරප්පු ගලවන තැන හම්බ වෙනවා. කුඩේ තැම්පත් කරන තැන හම්බ වෙනවා. දැන් ඊයේ මටත් ඒක වැරදුනා. පස්සේ කාරුණික මහත්මෙක් මට මතක් කළා දුන්නා. පිරිසට මතක් කළා දෙන්නයි කියලා. ඒ වටේම තියෙන ඒ බොරළුගල් දිගේම තමයි අන්තිම කෙලවරට යන්න ගියාට පස්සේ ඒක තියෙන වහලෙන් පිට. කෙලවරට ගියාට පස්සේ තමන් වහලට ඇතුල් වෙලා එතන තියෙනවා කුඩ හිට ගස්වන තැනකුත් සිරෙප්පු තැම්පත් කරන මේ රාකේකුයි. තැම්පත් කරාට පස්සේ දැන් තමන් ඇතුල් වෙන්නේ සක්මන් මළුවට. ඒ සක්මන් මළු දෙකක් තියෙනවා. අර රළු බොරළු සක්ක මළුවට උඩින් පුංචි වැලි සහිත මළුවක් තියෙනවා. ඊට උඩින් තියෙනවා තනිකර සිමෙන්ති දාපු තට්ටුවක් තියෙනවා. ඔය දෙක ඒ අර ඊගාට වැලි මලුව තියෙන්නේ මේ පයේ තියෙන හොඳ සම්බාහණයට බොහොම හොඳ ගොරෝසු රළු ඇල්ලක් තියෙන. ඒක ඇවිදිනකොට পায় ඉබේම සම්බාහණේ වීමක් වෙනවා. මොකද එතකොට සෙරෙප්පු ගලවලා. එහෙම නැතුව ඒක පුරුදු නැත්තම් සියුම් වැඩි නම් අර සිමෙන්ති දාපේක ඇවිදින්න පුළුවන්. එහෙමත් නැත්තම් සාමාන්‍යයෙන් ওই තියෙන පාරක මේ තනකොළ බිස් එක ඇවිදින්න පුළුවන්. ඒ වගේම මේ ස්ථාන ගැන කියනවනම් බෝධින්නාංශේ වැඩ ඉන්න බෝධිමලුවෙත් ඇවිදින්න පුළුවන්. සක්මන් මලු සඳහා යොදා ගන්න පුළුවන්. මේ සඳහා සක්මන් මලු කියන්නේ මොකද්ද කියනවනම් ඔන්න අර බොරළු අඟල් තුන් කාලේ මෙටල් පාර ගිහිල්ලා ඉවරුණාට පස්සේ අයිගාට තියෙන පුංචි එකට අපිට කියන්න පුළුවන් සක්මන් මලුවක් කියලා. ඒක හතර වටේට බැම්බි බැඳලා තියෙනවා. අගේ 3 3 මාරක් විතර පළලයි. සාමාන්‍ය අඩි 40 50ක් විතර දිග තියෙනවා. මේ තමයි සාමාන්‍ය අපේ ඉතිහාසගතව පැවතගෙන ආපු සක්මමලුවක එක ස්වරූපයක්. ඊට උඩින් තියෙනවා තනිකර කොරිඩෝ එක දිගේ ඒ තනිකර සිමෙන්ති දාපයක ඒකත් මලුවකට ගන්න පුළුවන්. නමුත් අර එළිය පාරක හෝ තනකොළ බිස්සක හෝ විහාර මළුවේ මේ බෝධි මළුවේ ඇවිදිනකොට එහෙම සක්මන් මළු නෑ. ඉතින් Taman අදිෂ්ඨාන කරගන්න ඕනේ මං අතන ඉඳලා මෙතෙන්ට යනකල් සක්මන් කරනවා කියලා ඉස්සල්ලාම සක්මන අදිෂ්ඨාන කරනවා. ඒ අදිෂ්ඨාන කරනකොට තමයි බලන්න ඕනේ අනුන් යන එන පාරක් හෝ අනුන්ට බාධා වෙන තැනකට යන්නේ නැතුව අදිෂ්ඨාන කරලා ඒ අදිෂ්ඨාන කරපු සක්මනේ අදි සක්මන දිහාට හැරලා හිට ගන්න. හිටගෙන නතර වෙනවා. නතර වෙලා හිත යොදනවා මම දැන් මෙතන හිටගෙන. පරියන්කට ගියාම අපි ඉඳගත්තේ හිතාගත්තේ මම දැන් මෙතන ඉඳගෙන කියලා මෙතන මම දැන් මෙතන හිටගෙන එතකොට කුණ්‍යක් ගැහුවා වගේ ඔන්න තමන්ගේ ඍජුව පවතින කය පේනවා ඒකෙදිත් හිත පිට යන්නේ නැත්තම් එහෙම නැත්නම් වේදනාවල බරක් නැත්නම් ඒ සද්ද බාධාවක් නැත්නම් තමන්ගේ හිත ගන්න පුළුවන් මම දැන් මෙතෙන්ට. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? වෙන බාහිර දේවල් අමතකයි. දැන් නිකන් සමබරව තමන්ගේ කය නඩත්තු කරනවා. ඒ හිතගෙන ඉන්නවා. ආන හිතගෙන ඉන්නේ හිත ආවනම් පමණයි අපි මේ ශක්මනට ඉදිරියට යන්න හදාන්නේ. ඒත් මම කියන්න කැමතියි ඒ තමන් අදිස්ථාන කරපු සක්මන් මළුව මෙතන මලුව කියලා මම අදහස් කරන්නේ හදලා දීපු මලුවක් වෙන්න පුළුවන් නැත්නම් තමන් අදිෂ්ඨාන කරව ප්‍රදේශයේ එහාට මෙහාටයි හතර පස්සරයක් සමහරට විනාඩි 3 4ක් හරි කිසිම භාවනාවක් නොකර සාමාන්‍ය වේගෙන් එහාට මෙහාටයි වෙදින එක කරන්න ඕනේ මේක අපේ මේ අපවත් ජනායක සංසය සඳහන් කරේ සක්මා මළුවේ කටුකොහල් තියනවාද කුරුල් මේ සත්තු කූඹි විෂකෝර සර්පයෝ ඉන්නවාද කියලා බලන්ට ඇවිදින්නා වාගේ කිසිම වේග සීමාවක වෙනසක් නැතුව කිසිම මෙනෙහි කිරීමක් නැතුව එහාට එමෙට ඇවිදිනවා. දැන් ඕන්න Taman දන්නවා මේ මළුවේ මට දැන් මේ ටික සක්මන් කරන්න පුළුවන්. කයින් බරක් නැහැ. සක්මන් මළුවේ වෙන කෙටවා බාධාාවක් නැහැ. මේ කරුණ දැනගත්තට පස්සේ තමයි ඒ Tamanගේ අත් දෙකට හිත වැඩි වෙහෙසක් නොගැනීම පිණිස අත් දෙක ඉදිරිපසින් හෝ පසුපසින් බැඳ ගන්නවා. මොකද සක්මන් භාවනාවේදී වැඩියෙන් හිත යෙදෙන්නේ යටි කයටයි. පරියංක භාවනාවේදී වැඩියෙන් හිත යෙදෙන්නේ බොහෝ විට උඩුකයටයි. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට උඩුකයට හිත යෑම වැළැක්වීම සඳහා උඩුකයට හිත යන්නේ අතේ බරක් තියෙනවා නම් අත් දෙක පැද්දෙනවා නම් උඩුකයටත් හිත යන්න ඉඩ තියෙනවනේ අන්න ඒක වළක්වීම සඳහා මේ ටික වේලාවක් එමේ ගිහිල්ලා අත් දෙක තැම්පත් කරගන්න පැද්දෙන එක නතර කරා නතර කරලා යටි කයට හිත තියලා අපි දකුණු පාය මෙහෙවනවයි කියලා හිතමු. දකුණු පාය මෙහෙවනකොට Taman পায় දිහා බලනවා නෙවෙයිනේ. පක්කම් කරන කෙනා විය දණ්ඩක් විතර ඉස්සරහින් බලන්න කියනවා. අඩි 5 මාරක් විතර ඉස්සරහින් සක්මමලුව දිහා බිමට යට හෙළුව net සහිතව කියලායි කියන්නේ. එහෙම කරලා බලනවා මේ දකුණු පාය වැඩ කරන බවට මට මොකද්ද තියෙන ලකුණ දැනගන්නේ කොහොමද ඉතින් එතකොට අපිට එක්කෝ දකුණු පාය තාම බර කොටයක් ඔස්සන්නා වගේ ඔස බර ගතියක් එතෙන් ඒක ගිහිලා පොළවේ වදිනකොට වැලි පෑගෙන ගතිය, සිමෙන්තිය පෑගෙන ගතිය ආදි වශයෙන් ඒ ස්පර්ශය වැටේ. එතකොට අපි දන්නවා හොඳටම මගේ හිත තියෙන්නේ දැන් කයෙත් නෙවෙයි, වම් පායෙත් නෙවෙයි, දකුණු පායේ. දකුණු පායේ වැටහිම මට තියෙන්නේ එක්ක යටිපතුලේ. එහෙම නැත්නම් උකුල් ඇටේ. එහෙම නැත්නම් වලලු කර හෝ කොතනක හෝ අත්දැකීමට හිත යනවා. ආන්නේ විදිහට අත්දැකීමට හිත ගියා නම් අපිට වෙන දේ තමයි හිතවිලි වේදනා සද්ද නැහැ වම් පාය વિશે හිත විසිරියාමක් නැහැ දකුණු පාය දකුණු පාය තියෙන වෙලාවේදී මොන්නම හරි අත්දැකීමක් ලැබේ ඊට පස්සේ ඒක හිතිනවා ඊට පස්සේ වම් පායට යනවා වම් පායට ගියාට පස්සේ අර මුළු කයමත් අමතක කරනවා දකුණු පායත් අමතක කරනවා වම් පායේ ක්‍රියාකාරීත්වය හිත යොදලා අර ආනාපානේ බලන වෙලාවේදී වැඩියෙන්ම හැපෙන්නේ වැඩියෙන්ම හුස්ම රැල්ල වැඩ කරන්නේ කොතනද කියලා දැනගත්තා වාගේ වම් පායේ වැඩියෙන්ම පාය තබනකොටද ඔසවනකොටද කියලා ලකුණක් මොන හරි දැනගන්න බන්න වමෙන් දකුණ වෙන්කොට දැනගන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය වේගය. ඇස්තික බලාන ඉන්නේ Tamange අඩි 5ක් හමාරක් විතර ඉස්සරහයි. ඒ යන ගමන් වම දකුණ සාමාන්‍ය ස්වරූපයෙන් වෙනස් වෙන්නදලා දෙක වෙන් කරලා දැනගන්න පුළුවන් ගතියක් තිබ්බනම් ඔන්න අපිට හිතන්න පුළුවන් දැන් අපි සක්මන් භාවනාව පටන් ගත්තයි කියලා. ඉතින් එහෙම වමෙන් දකුණට දකුණෙන් වමට වමෙන් දකුණට දකුණෙන් වමට අර සති ධාරාව එක දිගට පවත්තන්ට නම් අර ආස්වාස ප්‍රසවාසී අපි ගත්ත උපදේශය අවශ්‍ය නම් ගන්න පුළුවන්. මොකද්ද? වම තියෙනකොට වම දකුණ තියෙනකොට දකුණ කියලා මෙනෙහි කරනවා. ඒක බාධාවක් නම් නොකරත් කමක් නැහැ. නමුත් ඒක අර ගුණාවක් ඇති කර ගැනීම සඳහා දීලා තියෙන උපදේශ පන්තියක්. මේන මේ විදිහට වැඩි පියවර ගාණක් අර 7යි 7යි කියන ඇවිදින බබා වැටෙන්නේ නැතුව ඇවිදින වාගේ වැඩි පියවර ගාණක් යන්න පුළුවන් නම් අන්න වැඩියෙන් අපිට සතුටු වෙන්න පුළුවන්. සක්මන හරි. නමුත් අර හිතවිලි එනවා, වේදනා එනවා, සද්ද එනවා. ඉතින් ඒ සඳහා කියන්නේ යම් වෙලාවකට හුඟක් හිතවිලි බර නම් ඒ සක්මනේ එහෙමම හිත ගන්නේ කියනවා. ඇවිදීම නතර කරලා මම දැන් ඉන්නේ හිතවිල්ලක. නැත්නම් හිතනවා. කියන එක මෙනේ කරනවා. එතකොට හිතණ්ඩයි අවිදින්ඩයි දෙකම ගියෝ සංකර වෙනවා වැඩි. සංකීර්ණ වෙනවා වැඩි. ඒ නිසා ඉඳ ගන්න. මේ නතර වෙනවා. නතරලා හිතවිලි එනකන් ඒක දිහා බලලා නතර වෙච්ච වෙලාවේ ආයෙ සක්මන පටන් ගන්නවා. සද්දයක් ඇහිලා කවුරු හරි කතා කරනවනම් කතා කරන්න උනන්දු කරන එක නෙමෙයි මේ කියන්නේ. සක්මන් භාවනා කරන කෙනෙකුට කතා කරන්නවත් එපා. ඒක නිකන් මේ නිදාගෙන ඉන්න මිනිස්සු කූද්දන්න හදනවා වගේ වැඩක්. නමුත් උනොත් ඒකෙදිත් කරන්න තියෙන්නේ අර පයි ක්‍රියාවලිය නතර කරන්න ඕනේ. හුඟක් වෙලාවට කයේ වේදනාවලට සක්මන ප්‍රශ්නයක් වෙන්නේ. ඇත්තටම සක්මන උත්තරයක් තමයි වෙන්නේ. ඒ නිසා පරියන්කේ හෝ වේදනා ප්‍රශ්න එනවා නම් වැඩියෙන් සක්මන් කිරීම තමයි කරන්න ඕනේ. ඒ සක්මන් කරනකොට පුළුවන් තරම් සමබරව කරන්ඩ මුළු පැයම මේ උපදේශ ටික ක්‍රියාවත් කරන්න පුළුවන් ඇති. නැත්නම් වෙන වචනකින් කියනවා නම් මුළු පයම වම දකුණු වශයෙන් මෙනෙහි කරන්න පුළුවන් නම් ආරම්භයේ හොඳටම ඇති. කිසිසේත්ම මේ අලියන්ට විලංගු ගැහුවා වාගේ අම්මතර බර දාගන්න යන්න එපා. ඒකෙම පටන් ගන්නකොටම මිනේ කරන්න යන්නත් එපා. පටන් ගන්නකොට නිකාන් එහාට මෙහාට ඇවිදින්න ඕන විනාඩියක් දෙකක් තුනක් හතරක්. නැත්තම් එහා පැත්ත මෙහා පැත්ත හතර වතාවක්. ඊට පස්සේ තමයි අවශ්‍යතාවය අනුව මෙනේ කරන්න පටන් ගන්න. ඔන්න ඔය විදිහේ මේ මූලික සරල උපදේශ ටික මතක තියාගන්නවා නම් අපිට කොච්චර ව්‍යාකූල හිතකින් නමුත් නැත්නම් කොච්චර දුර්වල වෙච්ච කයකින් නමුත් සක්මන පටන් ගන්න පුළුවන්. නිදිමතෙද්දිත් පටන් ගන්න පුළුවන්. ක්‍රියාවත් වැඩි වෙලා තියෙනකොට පටන් ගන්නත් පුළුවන්. ගියාට පස්සේ තමයි සක්මන පදම් කළා දෙන්නේ. ඇතන උපදේශ දෙනකොට මෙහෙම බණ කියනකොට පරියංකය ගැන විස්තර කියලා සක්මන ගැන කතා කරාට අපි කාලසටහන හදනකොට අනිත් පැත්තරයි තිබ්බේ. තියන්න ඕනත් එහෙමයි. ඒ මොකද සක්මන් කරලා පදම් වෙච්ච හිතෙන් තමයි කයින් තමයි පරියංකට යන්න ඕනේ. නමුත් අර සාරවත්න දේශනා සතිපට්ඨාන සූත්‍රය හැම වෙලාවෙම මතක් කරන්නේ ආනාපාන සති භාවනාවෙන් නිසා අපි දේශනා විලාසයට ගෞරව කිරීමක් වශයෙන් තමයි මේ පරියංකය ගැන කතා කරේ. ඒක නිසාම දෝ සිංහලයා බෞද්ධයා භාවනාව කියන්නේ පරියංකය කියන අදහසත් තරම් තියෙනවා. ඒක මේ දේශනාවෙත් එහෙමම අනුමත කිරීමක් වගේ තමයි වෙන්නේ. නමුත් ඒක මූල ධර්මානුකූල ඉදිරිපත් කිරීමක් බව කාරුණිකව මතක තියාගන්න ප්‍රායෝගිකව නම් කරන්න තියෙන ඉස්ලාම සක්මන් කරලා පරියංකේ ප්‍රක්මන පැයක් කරනවා පරියන්කේ පැය. මේ විදිහට අපි කාලසටහනෙම පැය 13ක් දක්වලා තිනවා. ඒ රෑ 9 10 පැයත් සක්මනකට හෝ පරියන්කට යොදාගත්තොත් පැය 14ක කාලයක් මේ භාවනා වැඩමුළුවේ Tamanට මේ සතිය පිහිටීම සඳහා යොදන්න පුළුවන්. ඒක බොහෝම මේ ඝන බහලව සතිය පිහිටවන්න පුළුවන් ක්‍රම දෙකක් තමයි. ඊට අමතර කාලය කියන එක අපි කියන්නේ එදිනෙදා වැඩවලදී සතිය පිහිටවීම. එදිනදා වැඩපිළිවෙලදී සතිය පිහිටීම සඳහා අපි ඊයේ ආවස ලොකු ස්වාමීන් වහන්සේගේ මේ ඉන්න අවස්ථාවේදී සාකච්ඡා කරන මතක් වුණේ කාරණා තුනක් මතක් කරන්න පුළුවන් නැවතිල්ලේ කරන්න. යෝගාවචරයක් වගේ නැවතිල්ලේ වැඩ කරනකොට ඉබේම සක්මන මේ මේ සතිය පිහිටනවා. දෙක තමයි නිස්සද්දව කරන්නේ. මේ නිස්සද්දව කියනකොට මම තව එක වාක්‍යයක් එකතු කරනවා. උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි නැත්තම් කොද්දේ පාන්දර 4 ඉඳලා හැන්දෑවේ 10 වෙනකන් Tamangen නිකුත් වෙන සද්ද වලට ඇහුම්කන් දෙන්න. මේක විශාල භාවනාවක්. අපි කොච්චරක් අනවශ්‍ය සද්ද කරනවද කියලා. ඒක ගැන ඇත්තටම ලොකු සංසි ගොඩාක් හිතලා කරලා තමයි ඔය ප්‍රධාන කාර්යය හදලා තියෙන්නේ. උන්වහන්සේ නම් වශයෙන් සඳහන් කරා ගිහිලා වාඩි වෙච්චාම හරියට කූඩාරමක් ගහන්න හදනවා වගේ සද්දේ. බස බස ගාලා මේක එලාගෙන අවුලක් ඇති කරගන්න. ඉතින් මොනම දෙයක්වත් අවශ්‍ය කරන්නේ තමන් සූදානම් වෙලා එකට යනවනම් ළඟ ඉන්නේ එතකොටමත් භාවනා පටන් ගත්ත කෙනෙක් කියලා හිතාගෙන තමන්ගෙන් කිසිම සද්දය අහුලම් පාරක්වත් නොවන විදිහට තැන්පත් වෙන්න පුළුවන් නම් අන්න අපි කියන යෝගාවචර ගතියක් තියෙනවා. එතකොට මේ අපිට කවදා හරි මේ පින කරනවා නම් කවදා හරි නිස්සද්දතාවයේ ආනිසංසක් වශයෙන් ලැබෙවි. එහෙම නැත්නම් අපිට කිසිම දෙයක් ගෝසා කරන්න බැරි නම් අපිට කිසිම තැනක නිස්සද්දතාවයක් නම් විපාකයක් වශයෙන් හෝ ආනිසංසයක් වශයෙන් ලැබෙන්නේ නැහැ. නිසා කලබල කරන්නේ නැතුව ඉතාම tempatව නිවි හැනීල කරනකොට ඒක ලයක් බවටපත් වෙනවා ලතාවක් බවටපත් වෙනවා සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියලා සඳහන් කර තියෙන රහතන් වහන්සේලාගේ සිනිදු තෙල් ධාරාවක්සේ වාදනයකට තෙල් වැක්කෙනකොට නූලට වැක්කෙනකොට තේරෙන්නේ නැහැ ඒ වගේම ගලන කොටත් තේරෙන්නේ. ඔය වතුර එහෙම නෑ. වතුර නිතරම මෙහාටයි මෙහාටයි සද්ද කර කර තමයි දුවන්නේ. ඒ නිසා අපේ අර වතුර ස්වරූපේ තෙල් තත්යකට ඝන බහල කර ගන්න මේක පුරුදු වුණොත් නැත්නම් මට කියන්න පුළුවන් ඕනෙම අපි කියනවා මාළු කඩේට ගියත් තමන්ගේ නිකුත් වෙන සද්ද වලට තමන්ගේ හිත තියාගන්න පුළුවන්කම තියෙනවා නම් ඉබේම තමන්ට අරණ්‍යයකට ගියා වාගේ හිත බේරගෙන ඉන්න පුළුවන් වෙයි. කවුරු කොහම කෑ ගැහුවත් කවුරු කොහම රණ්ඩු තරුවල් කරත් Tamanට හිත බේරගෙන ඉන්නවා. Tamanගේ කට Tamanගේ සද්දේ පිට වෙච්ච තැන ඉඳලා තමයි බාහිර සද්ද Taman එක ඇවිල්ෙන්නේ පැටලෙන්නේ. ඉතින් පුළුවන් තරම් නිසද්ද වෙන්න ඕන. නිසද්ද වෙනවා කියන එක අදහස් කරන්නේ තමන්ගෙන් පිට වෙන සද්ද වලට අහුම්කම් දෙන්නේ. එතකොට වාසියකුත් හම්බ වෙනවා. තව කවුරු මොන සද්ද කෙරුවත් තමන්ට නැහී යන්න වගේ තේරෙන්න පටන් ගන්නවා. වෙන විදිහට කියනවා අනුන්ට ඇවිල්ලා Tamanට බාධාවක් කරන්න බැරුව යනවා. තමනුත් අනුන්ට බාධා කරන්න ප්‍රතිපත්තියක් වශයෙන් ඒක භාවනා මධ්‍යස්ථාන විතරක් නෙවෙයි ඕන තැනක මොකද අපේ දවසක් ඇතුළත වැඩියෙන්ම ශක්තිය හානි සිද්ධ වෙන්නේ කටේ. අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම තමයි කායිකව දුස්චරිත තුනයි කරන්න පුළුවන් වෙන්නේ වචී දුස්චරිත හතරයි කායික දුස්චරිත තුනම හරි අමාරුයි පිංගත්. සතෙක් මරනවා කියන එක අමාරුයි. හොරකමක් කරනවා කියන එක අමාරුයි. කාම මිත්‍යාචාරය හරි අමාරුයි. නමුත් මේ කටේ තොලේ ගෑවෙන්නේ නැතුව කියන සම්පප්පලාව සතෙක් මරණ තරම්ම අකුසල කර්මයක්. කොච්චර සිල් දැක්කත් කොච්චර භාවනා කරත් ඒ සම්පප්පලාපේ අඳුරන්නේ නැත්තම් බොරුව කේලම පරස වචන අඳුරන්නේ නැත්තම් ඉන්නේ ලාහට ගෙම්බෙකුතු කරන්න වගේ කවදාක ගුණයක් එන්නේ. ඒ නිසා අපේ සාසුන් වහන්සේට නමක් දෙනවා මුනි කියලා. මුනිවරයා. මුනි කියලා කියන්නේ කතා කරන්නේ. උන්වහන්සේට වැඩ ඔක්කොම හරිනම් උන්වහන්සේ නිස්සද්ද වෙනවා. උන්වහන්සේ වචනේ හඬ නගන්නේ. සද්ද බින්දින්නේ කාට හරි මොනාලි හදන්න කියන්න ඕනොත් පමණයි. අදිවාසේතු භගවතුන්නී භාවේන කියලා තමයි පොතේ සඳහන් වෙන්නේ. වැඩේ හරිනම් උන්වහන්සේගේ ඉවසාව දාරන්නේ තුෂ්ණී භාවේ. අපි එහෙම නෙවෙයිනේ. අපි හරියට කතා කරන වැරදුනක් කතා කරනවා. දැන් මෙතන ඕන කමන්නේ. උගාක් ඒ භාවනා ශාලාවේ ගහලා තියෙන උපදේශ පන්ති හරි හොඳයි. සැලකිලිමත් වෙන්නේ මුළු මුළු දවසම භාවනා ශාලාවේ ඉන්නවා කියලා හිතන්න. අරණ්‍යම භාවනා ශාලාවක් කියලා හිතන්න. ආන්න එතකොට Tamanට ඒ නැවතිල්ල වැඩ කිරිල්ලත්, නිස්සද්දව වැඩ කිරිල්ලත්, සතියෙන් වැඩ කිරිල්ලත්. slowly, mindfully, silently කියනවා SMS. උන්නෝක පුරුදු කරගත්තා නම් ඕනේ කලබල තැනක Tamanගෙන් නෑ බාධා වෙන්නේ. ඒ වගේම Tamanට අනුන්ගෙන් බාධා වලුත් අඩු වෙනවා. ඉතින් ඒකෙදී මේ සතියෙන් වැඩ කරනවා කියලා කියන්නේ එකවරකට එකයි කරන්නේ. ඒකට මුළු හදින් කරනවා. අපි කලින් ගත්ත උපමානයක් මම දැන් මෙතන. මම දැන් මෙතන ඉන්නවා නම් ඒ කියන්නේ අපි සතිය තමයි. වෙන විදිහට කිය တဲ့ කී මම දැන් මෙතනින් නැත්තම් අපි ඇත්තටම කියන්නේ ජීවත් වෙනව නෙවෙයි ජීවත් වෙන්න උත්සාහ කරනවා විතරයි. යම්ම චිත්තක්ෂණයක අපි ජීවත් වෙනවා නම් ජීවත් වෙන්නේ මම දැන් මෙතන කෙන චිත්තක්ෂණේ විතරයි ඒ වගේම යථා භූත ඥාන දර්ශනය කියන ඇත්ත ඇති හැටි තියෙන්න පුළුවන් එකම මේ ස්ථානේ මම දැන් මෙතන මගෙන්තර වෙන කවුරු ගැන හිතුවත් ඒක කවදාකවත් ඇත්ත ඇති හැටි නෙවෙයි මේ මොහොතෙන් තොරව ඊයේ හෙට ගැන කොච්චර වෙහෙස නිසා හෝ අවශ්‍යතාව නිසා කල්පනා කරත් ඒක ඇත්ත ඇති හැටි නෙවෙයි. ඒ වගේම මෙතන ඉඳගෙන මෙතන ගැන හිත තියන්නේ නැතුව වෙන කොතන ගැන හිතුවත් ඒක නිකන් බහුබූතයක් විතරයි, මනස්ක මානසික මනස්කාරයක් විතරයි, හිතලුවක් විතරයි. නමුත් අපේ දවස මේ වාගේ නෙවි ගත කරන නම් බලන්න අපි කොච්චරක් අන්‍ය විහිිත වෙලා මෙතනින්තරව මගෙන්තරව මේ ස්ථානෙන්තරව ගත වෙනවා. ඒ නිසා මේ මේ මහායාන බුද්ධ ආගම පිළිබඳව ලියවිච්ච පොතක ලියලා තියෙනවා. දැන් නෙවෙන්නම් කවද්ද යකෝ මෙතන නෙවෙයි මේ මොහොත නෙවෙන්නම් කවදද යකෝ දැන් මෙතන නෙවෙන්නම් කොතනද යකෝ මන් නෙවෙන්නම් කවුද යකෝ කියලා අහලා තියෙනවා. ඒ සේරම යක්කෝ තමයි. මනුස්ස ස්වරූපයට ගන්න නම් මම දැන් මෙතන. ඉතින් ඒකට ගන්නවා කිව්වහම ලාහට ගෙම්බ එකතු කරනවා. එකක් ගන්නකොට දෙකක් පයින්. ඉතින් මේ එකලස් තුන අපිට හරි අපහසුකටපත් වෙලා තියෙනවා අමාරුයි. නමුත් ඒකේ ඒ තරම්ම තද බල ප්‍රශ්නයක් නැහැ. හොඳට අපේ මතියට අතීතයට මතකයේ දුවන්න අපි අවුරුදු 4 5 6 7 කාලේ අපි හිතියේ තන්නේ කර මම දැන් මෙතන. මේ අපි ඉගෙන ගත්තයි කියලා. නම්බු ලැබුවයි කියලා. වැඩි මහල් වුණයි කියලා මොකද වෙලා තියෙන්නේ? අර සේරම පටලවගෙන. දැන් අපිට හිතා ගන්නවත් බෑ මම දැන් මෙතෙන්ට යන්න. ඒකයි අපි මේ පොඩි බබාලා බලන්න ආසාව. මොකද මේ කට්ටියට කොච්චර කෙරුවත් එක දෙයයි එක වෙලාවට ඒක කරනවා. එතකොට මම දැන් මෙතන. හරි සුන්දරයි. හරිම සරලයි ජීවිතේ. නමුත් අපි මේ සංකර භාවයේ තමයි අපි බොහොම ලොකු දායයක් විතර එකතු කරගෙන තියෙන්නේ. ඉතින් සම් පුළුවන් තරම් අර ලදරු මනස, මොම්පිවිතුරු මනසක් ඇති කරගෙන මම දැන් මෙතන කටයුත්ත කරනවා නම් මේ භාවනා මධ්‍යස්ථානවල ගාක් වෙලාවට තම තමන්ගේ වැඩ කරගන්න තියෙන්නේ. නැවතිල්ලේ වැඩ කරනකොට මම දැන් මෙතන ඉඳ ලේසියි. ඒ වගේම නිස්සද්දෝ Tamange වැඩක් කරනකොට මම දැන් මෙතන ඉඳ ලේසි. ඒ නිසා දෙතුන් දිනක් කතා කරනකොට හුඟක් වෙලාවට සතිය කැඩෙනවා. වේගයෙන් ප්‍රයෝජනේ සලකලා වැඩ කරනකොට සතිය කැඩෙනවා. ඒ නිසා එදිනදා ජීවිතේ අපිට ගොඩක් චෝදනා තියෙනවා කරන්න බෑ. නමුත් මේ වගේ තැනකදී ඒක අපි පුරුදු කරගත්තොත් අපිට ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේතන හිතාගන්න අපිට හම්බෙච්ච සුද්ධ අවස්ථාවක් මේ පුළුවන් තරම් වැඩ නැවතිල්ල කරනවා. මේ සතියෙන් කරනවා, නිස්සද්දව කරනවා. දොරක් අරිනකොට ඒ වගේම වැසිකිලි කැසිලික වැඩ කරනකොට ඇවිදිනකොට දානේ ටිකක් වළඳනකොට හැම වෙලාවකදීම ඒක හොඳට මේ සරුවචනාංශිකයේ ඔය දෙචිස්මා පුරුෂ ලක්ෂණ විස්තර කරන සූත්‍රවල පුදුමාකාර විදිහට සඳහන් කරලා තියෙනවා උන්වහන්සේ බුදු බව පේන්නේ ඔය හුඟෝදෙනෙක් හිතන විදිහට 18 රියන් වංශාවත් ඔය සවන ප්‍රභාව මාලාව නිසාවත් නෙවෙයි උන්වහන්සේගේ වැඩපිළිවෙල දිහා බලනකොට පුදුමාකාර පිරිච්ච ගතියක් සම්පත්‍ති කරගතියක් ඇතුළට නැමිච්ච ගතියක් ඉතින් අපි ඒක නෙමෙයි අනුගමනය කරන්න හදන්නේ අපි ළඟ තියෙන දැනට කලබල ගති වෙන්න පුළුවන් අඩුපාඩු ගති වෙන්න පුළුවන් පිටට නැමිච්ච ගතිය වෙන්න පුළුවන් මේ විපස්සනාව කියලා කියන්නේ ඒව නැවතත් ඇතුළට නමා ගත්තට පස්සේ මේ පරිසරය දෙන්න හදන්නේ ඒකට ආරස්සාවයි කාටවත් දෙන්න දෙන්නේ නැහැ ඉන්නේ ඔක්කොම යෝගාවචරය පමණයි ඒ කටයුතු ලොකු ස්වාමීන් වහන්සේගේ ඒක මම දන්නේ කොහොම අපි ජීවිතේ ස්තුති කරන්න කියලා මම සිව්පසෙන් සලකන්නම් කිව්වා මම ඔයත් ගන්න සිව්පසෙන් සලකන්නම් කිව්වා ඉතින් ඔයිට වැඩිය මොනවද අපට පෙරපින් තියනයි කියලා තේරුම් අරගන්න තියෙන හේතු සාධක. ඔය ඇති හොඳටම. ඉතින් ඒ කාලේ අපි උපරිම මේ භාවනා කුසලයේ නැත්නම් භාවනා දක්ෂතාවය ලබා ගැනීමට පරියංකේදීත් මම දැන් මෙතන සක්මනේදීත් මම දැන් මෙතන එදිනදා ජීවිතේත් මම දැන් මෙතන කරන යනකොට මේ අත්තන්ට සහතික වශයෙන් මට කියන්න පුළුවන් මෙච්චරයි පරියංකේ ගැන කොච්චර ඔය ආශාවෙන් කටයුතු කරත් වඩාත්ම ජීවිතේට හරියන සාර්ථකත්වය ලැබෙන්නේ එදිනදා වැඩවලදී සතිය පිහිටීමෙන් තමයි ඒක තමයි gedara ගෙනියන දේ. අනිත් ඒවා නම් gedara ගියාට මේ තරම් පරියංක හතක්, සක්මන් හතක් කරන්න හම්බ වෙන එකක් නැහැ. නමුත් එදින්දා වැඩවල සතිය පිටවන්ට දැමතිල්ල කරන්න පුරුදු වුණොත් ඒ ගතිය gedara තොර තත්ත්වෙමේට වැඩිය කලබලයි. බොහෝ විට Taman දිහාවට ගන්න පුළුවන් ශක්තිය ඊ ගාවට උදව් වෙන්නේ මම හිතනවා හුඟ දෙනකොට ඒක මේ දවස් 10 ඇතුළත අත්දැක ගන්න පුළුවන් වෙයි සක්මණේ. ඉන්නේ වදේක හරියියොත් තමයි පරියන්කේ හරියන්නේ. ඒ වගේම පරියන්කේදී එන්න තියෙන්නේ තාමත්ම තද ගැඹුරක්. ඒ නැත්නම් සතියේ සමාධිය එකතු වීම. නමුත් අපිට අර පූර්ව කෘත්‍ය වශයෙන් ඉදිරියදා වැඩවලත් ශක්මනේ සතිය පවත්වාගෙන යන්න පුළුවන් නම් පුදුමාකාර ජීවිතේ ගෝකල් යන පෞරුෂත්ව වෙනස් වීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි, ඒක මේ අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි. නමුත් බාහිර බුද්ධ ශාසනය වශයෙන් පිට කෙනෙක් අපේ දිහා බලලා බුදුහාමුදුරන්ගේ උපදේශපන්ති හැටියට මෙයත් වැඩ කරනව නැද්ද කියලා බලන්නේ අපේ Papuව බලලා සමාධිය තියනවද කියලා බලලා නෙවෙයි. අපි කාට වැඩ කටයුතු කරන ස්වභාවය. සක්මන් කරන ස්වභාවයෙන්. පරියංකයට ගියාට පස්සේ ඉතින් ඒ ඉරියව් පේන්නේ නැහැ. ඒ නිසා බාහිර සාසනය, අභ්‍යන්තර සාසනය කියන මේ දෙකටම අපිට දෙන්න පුළුවන් ලොකු ආදර්ශයක් තමයි. ඔය ඉතින් නිසා වැඩ කරනකොට සත්‍ය පිටේ. ඒකෙදී බාධා වුණාට, වැටුණාට, කැඩුණාට කරුණාකර හිත නරක කරගන්න එපා. ඒක ස්වභාවයි. නමුත් මේක හදාගන්න ඕනේ. අපි ඒකටයි මේ විශාල ඥාති පිරිසක් අතරලා මේ ආවේ. විශාල වස්තු පිරිසක් අතරලා ආවේ නන්නාඳුන තැනකට ආවේ කියලා හිතාගෙන ඒ විදිහට කටයුතු කරොත් ඉතින් මේ ස්ථාන හදපු එනතම මේ ස්ථාන දැන් අපිට දාන දුන්නේ නැත්තු කවුද කියන්නේ අපි දන්නේ මේ කුටි හදපු ඇත්තෝ කවුද කියන දන්නේ නැහැ. නමුත් ඒ ඇත්තන දිවා රාත්‍රී පිම්පිරෙනවනේ. කොහොමද ඒ? අපි හැම චිත්තක්ෂණයක්ම ගත කරන්නේ මේ කියන සමය සීලෙ පිහිටලයි ඔය කියන සතිය පිහිටවණ්ඩයි. එතකොට එයත් නොදන්නා තාලයකට යතම් පිහිට වෙනවා. ඒ වගේම අපටත් ලොකු කෘතගුණ සැලකිලිමේ අදහසක් ඇති වෙනවා. අනේ මේ අත්තු මේ විදිහට උදව් කරන්නේ මේ සරුවච්චන් ආහසේ ලෝකේ පහළ වෙච්ච නිසානම. උන්වහන්සේ මේ දේශනා කරලා අදිෂ්ඨාන කරපු නිසානේ. අදත් අපි මේ බුද්ධ විඳින්නේ කියලා විශාල මේ ලොකු පරිතරේ මේ පද්ධතියකට සම්බන්ධ වෙන ගතියක් තියෙනවා. ඒ නිසා මේ පුංචි සතිය තුලින් අර සේරම කෘත්‍ය සිදු වෙන නිසා සරුවත් යනසේ පිරිනුවම් පාන්නට අන්තිම වචනේ සඳහන් කරේ අප්පමාදේන භික්ඛවේ සම්පාදේත වය ධම්මා සංඛාරා අනිකුත් සියලුම ධර්මයෝ වැය වෙන සුළුයි ඒවා අනිත්‍යයි අනිවාර්යයෙන්ම අනිත්‍යයි මේ අප්‍රමාද ධර්මයේ පුළුවන් තරම් ආරක්ෂා කළොත් සරුවච්චන් වහන්සේ එක්ක වැඩ ඉන්නවා වගේ ධර්ම ආරක්ෂාව ලැබෙනවා වගේ භාවනා කරන ස්ත්‍රී වේවා පුරුෂ වේවා පැවිදි වේවා උපවිදි වේවා භික්ෂු සංඝයා වශයෙන් ගන්නට වැඩනවා. ඒ නිසා මේ දවස් 10 ඇතුළත මේ උපදේශ ටික ලබාගෙන සෑම කෙනෙකුටම ජීවිත රත්නයේම ආලෝකමත් කරගෙන තමන්ගේත් අභ්‍යන්තර බාහිර සාසන වඩා වර්ධනය කරගන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් මේ පැයක හඳුන්වා දීමේ දේශනය මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ සම්බන්ධව කිව යුතු කළ යුතු යමක් තියෙනවනම් හවස එකමාරට නැවත රැස් වෙලා අපේ අත්දැකීම් ගලපලා සම්බන්ධ කරලා ප්‍රශ්න මේ පිළිතුරු වැඩ පිළිවෙලට හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපි අපි සත්‍ය පිහිටියමද යමු. නමුත් හමාර කරන්න ඉස්සලමම මතක් කරන්න කැමතියි ඒ එකමාර වෙන තෙක් හෝ මේ ලැබිච්ච උපදේශ මත කරගෙන යෑමට අපහසු විදිහේ යම් දුෂ්කරතාවයක් අපිට ලොකු සාමාන්‍යයෙන් පවර පැවරුම ආනුවේ ආයතනයේ වශයෙන් අඩුපාඩු මොනවා හරි කිය යුතු යමක් තියෙනවා නම් අපි මේ වෙලාවේ නතර වෙන්න ඕනේ එහෙම නැත්නම් අපි මෙතනින් විසිරී යනවා අපේ ඊගාව වැඩපිළිවෙල සඳහා මේ කිව යුතු කළ යුතු අත්‍යවශ්‍යමක් තියෙනවා නම් මම සාදරව ඉල්ලා සිටිනවා මතක් කරන්නයි කියන්නේ උදේ. ඔව් මෙහි තියෙන <clears throat> සාමාන්‍ය වන්දනා ක්‍රමයට අපි හත අට විවේක කරලා තියෙනවා. එතකොට ඔක්කොම නෑ අපි 7යි 8යි වෙලාව මේ අපේ කාලසටහන විවේකයි මම හිතන්නේ මෙහෙ මේ හවස වන්දනා තියෙන 7යි 7මාරය අතර හයට තියෙන. ඉතින් එහෙමනම් අපිට ඊයේ තිබුණේ හැබැයි හයට නෙමෙයි. හයට දියේ තිබේ. ඉතින් එහෙමනම් ඒකේ කාලසටහන බලන්න ඒ පැය එහාට මෙහාට කරගන්න වෙනවා අපිට. මේකේ තියෙන්නේ 6 ඉඳලා 7 දක්වා වාඩි වෙලා භාවනාව 7 ඉඳලා 7:30 දක්වා මේ හැන්දෑවේ වන්දනා. එතකොට උදේ 6 ඉඳලා 6:30 වෙනකන් තියෙන්නේ මේ වන්දනාව. මෙහේ 6 ඉඳලා 6 කී වෙන කොච්චර වෙලා යනවද 6 හමාර වෙනකම් ඔව් ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ 6 ඉඳලා 7 වෙනකම් අපි ඒකට තියන්න වෙනවා මේ වන්දනාවට සම්බන්ධ වෙන එක බොහොම හොඳයි දවසකට සැරයක් ඒ ගත කරන එක වටිනවා ඊට පස්සේ මේ පැයක පරියන්කයක් ඊට පස්සේ අටේ හත මේ 7යි 30 ඉඳලා 8යි 15 දක්වා තියෙන්නේ ටීන්ටවල් එක කියලා ඉතින් ඒ විදිහට මම එන කාලසටහන හරි ගසලා දෙනවා adjust කරලා. කයට තියෙනවා වන්දනාවට සම්බන්ධ වෙලා ඉතුරු පැයක් තියාගන්න පුළුවන් මේ පරියන්කයකට. ඊට පස්සේ අටට එකතු වෙනවා මේ තේ එකට පස්සේ ටීන්ටෝල් එකට පස්සේ එකතු වෙනවා මේ ධර්ම දේශනාවකට. එහෙම ගැලපෙනව නේද? ධර්ම දේශනා කරන්නේ දානශාලාවේ. මෙතන කරන්නේ කමඨාන් සුද්ධ කිරීම පමණයි. දැනුත් මේ අද මේ කතා කරපු එකත් ඒ කමඨාන් ශේත්‍රයට තමයි වැටෙන්නේ. අපි පළවෙනි දවස් දෙක තුනේ බලාපොරොත්තු වෙන පොදුවේ කමඨාන් සුද්ධ කරන්න ඊට පස්සේ එක එකනා පුද්ගලිකව හම්බෙලා කරන එක පස්සේ මේ ලයිස්තු අසං කරලා පස්සේ කරනවා. So so far I was talking about the instructions to the uh, Single speaking group and there is an invitation for uh, talk in English also. So today I don't have any time as such. because I have, have, three talks I have to give in the Singlish medium. Tomorrow 10 o'clock I thought of giving a talk to the English medium. So is it okay for me to announce now or what must be the procedure to inform others? Can you take the responsibility? Okay. Then 10 o'clock we will be meeting here and give a formal talk and if necessary we will take about 10 hour 10 minutes to for the discussion uh, for the experience and the day-to-day -day difficulties. And um, so daily we will be meeting on the uh, English medium at 10 to 11. Not today. Today I will take time for the singleist group. That, write uh, schedule is in uh, English. I can give you one and uh, that will be the but this is the, what I can spare one copy and there we will uh, have a little adjustment whereby we have put um, 6 to 7 sitting and 7 to 7.30 evening puja it must be other way around evening 6 6.30 usually evening puja and then after you can go for a sitting and 8 but uh, you have to make note uh, 1 to 1.30 I have put question and answer session that is for the Sinhalese group. And the, the evening 8 o'clock talk also in Sinhalese group. It's written in English, but uh, it is meant for the Sinhalese group. Only the adjustment you have to make for the sitting and walking, no problem. It is common. For the English-speaking group, 10 to 11, I will be available for you. We'll be meeting here to give a formal Dhamma talk. Yeah. So that is as far as the announcement is concerned, you will take care about. පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ